ථූපාරම්භ කතා ඉක්මෙති දුටු ගැමුණු රජ්ජුරුවෝ දාගැබ නිසා උපං රත්නයන් ආදී සියලු රුවන්ම ගෙන්වා තමන්ගේ භාණ්ඩාගාරයේ රැස් කරවූහ නැවත ඒ සියලු සම්බාරයන් නිමි කල වෙසඟ පුර පසලොස්වක් පොහෝ දවස් විසානකතින් මහදාගැබ බිම ගන්නා පිණිස කර්මාන්තයට පටන්ගෙන රජ්ජුරුවෝ දාගැබ පිටුවන තෙන දෙවන පැතිස්ස රජ්ජුරුවන් හිඳ වූ ශිලාලේඛනය අරවා තලව්ව පිනිසහත් පසින් ඇත් පවුරු කෙලවර කොට වඩුවෙන් සත්රියනක් පමණතෙන බිම කප්පවා හැර යෝධයන් ලවා වට ගල්ලතුරුවා කඹුරු කුලින් තලා පොඩි කොට ඊටයික් භික්තිව සොම්මරුන් ලවා ඇතුම් පයට සම්ප්‍රයි විදලවා ඇතුම් ලවා මඩවා නැවත ගල් සුනුමත්තෙහි නවනීත මැති ඇතුරුහ ඒ නවනීත මැටිනම් ආකාශ ගංගාව හුණු තැන ජල බින්දු නැගීහත් පසින් 120 ගව්වක් පමණ තැන්හි ජල බින්දු ඉසෙන්නේය යම් තැනක සයන් ජාත හැල් උපදීද ඒ ස්ථානය නිරන්තරයෙන්ම තෙමෙනෙහියින් ඒ ස්ථානයට තින්ත සීසකෝලයයි නම් වීය තනමැති සියුම් හෙයින් නවනීතමැතියයි කියන්නාහ එතනින් ඒ මැටි ක්ෂීනාශ්‍රව සාමනේරයන් වහන්සේගෙනාසේක ඒ මැටියෙන් හැම තන්හි මැටියෙන් කරන කර්මාන්ත කළහ ඒමැටි මත්තෙහි ගඩුළු අතුරුවාන් ඒමත්තේ බොරලු සුනු ලැවූයේ ඒ බොරලු මත්තෙහි කුරුඳු පහන් අතුරුවා කුරුඳු පහනට මත්තේ යදල් කැට අතුරුවා ඒ යදල් කැට මත්තේ සාමනීරයන් වහන්සේ හිමාලයෙන් ගෙනා සුවඳ කලල් අතුරුවායේ පිට කිරිවාන ගල් අතුට කිරිවාන ගල් මත්තෙහි දෑවාන ගල් අතුට ඒ දෑවාන ගල් මත්තේ ගල් බිම කරවීයේ ඒ හැම තැන්ව මැටියට නවනී තෙමැටි ගත්හ ඒ ගල් අතුලෙමත් තෙහි රසදියෙන් හනන ලද ගිවුල් ආටුයෙන් හනන ලද මැටි පෙළෙමත් තෙහි අටගුල් බොල තඹ පටක් අතුට ඒ තඹ පටමත් තෙහි තල තෙලින් හනන ලද සිරියල් අතුට ඒ මත් තෙහි සතරගුල් බොල රිදී පැටක් අතුට මෙසේ දුටු ගැමුණු මහරජ්ජුරුවෝ සරුව ප්‍රකාරයෙන් තලව්ව කරවා ඇසල මසේ තුදුස්වක් දවස භික්‍ෂු සංඝයා වහන්සේ රැස් කරවා වැඳ එකත් පස්ව සිත මෙසේ දැන්නූයේ ස්වාමීනි සෙට මැදිපෝ දවස උතුරු සලනකතින් මහදා ගැබ් මඟුල් උළු බිම ඔබමි සෙටදාගබ බඳිනා තන්හි මහා සංඝයා වහන්සේ රැස්වන සේක්වයි දන්වා අනුරාධපුරයට වැද නුවර බෙරලවන්නෝ මේ සැටියේ කියා බෙරලවූයේ සෙට හැම දෙනම පෙහෙවක්ගෙන සුවඳ මල් පහන් කෙල්මි ආදිය රැගෙන දාගැබ බඳිනා තන්හි රැස්වෙත්වයි බෙරෙලවා ඉක්බිති විසාකය සිරිදේවය නම් ඇති අමාත්‍යයන් දෙදෙනෙකුට මෙසේ නියෝග කළහ තෙපි දෙදෙන ගොස් දාගැබ බඳිනාතෙන සරසවයියවාහාත් පසිං රිදී පැටක් හා සමාන වැලි අතුරුවා ඒ වැලි මත්තේ එලසීදතු යසුන් සාල්්‍ය දෑ සමං කැකුළු යහි තනය විලඳයයි යන මේ පස අතුරුවා කෙහෙල් තොරණ නංවා පූර්ණ ගට පූර්ණ කලස තම්බවා ඉඳු නිල් මැණික් වැනි නිල් හුන දඬු අගරත් නිල් ආදී පංච වර්ණයෙන් යුක්ත වූ ධ්වජ පතාකා බඳවා සංමල් රිදීමල් සුවඳවානවන අනේක ප්‍රකාර පුෂ්පයන් බිම අතුරුවා නොයෙක් සැටියේ ඒදා ගබ බඳන ස්ථානය සැරහූයේ ඉක්බිති ඒ දුටු ගැමුණු මහරජ සියලු අනුරාධපුර විහාර මාර්ගයද තව්තිසා දෙව්ලොව සුදර්ශන වීතියමින් සරහා රාත්‍රිය පාන්වැගිය කල නුවර සතරවාසල් දොර පූජාවට එන දනව් ගම් වැස්සන්ද නුවර වැස්සන්දේ දැලිරවුලු කප්පා උනු පැන්නාවා පූජාවට එන ගෑනු පිරිමින් සරසනු පිණිස කරනවෑමියන්ද ඉස්සෝදානාවනු පිණිසනාවනු වන්ද තෙල් කසාද සුවඳවාන දෑද වස්ත්‍රාභරණද ඔවුන් සරහනු පිණිස කපුවන් දෙනහා ඇඳ පැළඳ පූජාවට වදනුවන් අනුභව කරනු පිණිස මියුරුබත් මාලුද සරකරා කෙහෙල් උක්දඳු පොල් පුවක් වැලවර කාමී ආදී අනුභවයට සුදුසු දෑද මේ පෙන් උක් පෙන් කස පෙන් ඇට කෙසෙල් පෙන් මේ ආදී පානයේ කටයුතු වූ අෂ්ටවිධ පාන වර්ගයන්ද කපුරු ළමඟ තකුල් නාරඟ සිඟුරු යන මේ පස්පල වැතින් බුලත්ද සතර වාසල් දොර තම්බවා ඒ රජ මේ චෛත්‍යය ස්ථානයට පූජාවට වඳනාමේ මාගේ ලංකාදීපවාසින් මාගෙන් තැම්බූ සියලු වස්තුන් අනුභව කොට පූජාවට වදිනු මැනවැයි සම්මත කෙලේය කෙලෙහි සියලු ජනයෝ තම තමන්ගේ රුචි පරින්දෙන් දැලිරවුලු කප්පායිස්සෝදානහා බත්මාලු අනුභව කොට සුවඳ කවා තබන ලද සුවඳ පැන්බී වස්ත්‍රාභරණයෙන් සැරෙහි දාගබ බඳිනා තෙනට යෙත්තු අයිලියන්නන් විසින් කරන ලද විධාන වූ පරින්දෙන් පූජාවට වදනාහ ඉක්මිති දුටු ගැමුණු මහරජ සුවඳ පැන් සොලොස් කලයකින් නහරං සලු ඇඳරන් පට රුවන් සෝලු එකාමලේ කුණ්ඩලාබරන තාඩංග තාඩගම් කාදුකාප්පු මුදු පට කට්ටෝඩම් බාහු දණ්ඩි මිනිවලලු කයිවලලු මිනිකයි වඩම් පස්රූරුවන් වැලරං සවඩිපාද සංකලාපාදාබරන පාසලමකින්කිනික ජාලාමි ආදී වූ සූසැතයාභරණයෙන්ද සිද්ධවටුණු මිනිවටුණු රුවන් වටුණු සිංහවටුණු ව්‍යාග්‍රවටුණු සේ යන මෙකී පස් ඔටුන්නෙන් රුවන් ඔටුන්නක් පැළඳ දෙදවුලොව දෙවියන්ට අධිපති වූ සක් දෙව් රජමින් සැරෙහි සූරවීර වූ විචිත්‍ර වූ චිත්‍ර කර්මාන්තයෙන් යුක්ත දඬු ඇති අසි සත්ති තෝමරාදී වූ ආවුදගත් හස්ති සිල්ප අශ්ව සිල්ප කංග සිල්ප ධනු සිල්ප මේ ආදී අෂ්ඨාදස සිල්පයෙහි දක්ෂ වූ නන්දි මිත්‍රාදී යෝධයන් ප්‍රධාන කොට ඇති සතලිස් දහසක් කුරුෂයන් විසින් පිරිවරණ ලදුව දේව නොයෙක් දහස් ගණන් අමාත්‍යයන් විසින් ගන්නා ලද රකවල් ඇතිව කනක කටක රසනා නූපුර තාඩංග පාදාංගුලි පාද පට පස් පෙරහර එක් වැටි පාමුදු පාසලඹ පාපියුම් දෙපට විද්‍යා ඔරවසුම් රං සවදි මිනිකයි වඩම් රත්න පට මුදු කට්ටෝඩම් පමුතිලිංගම් කාදුකා පුරුවන්තු දුසිරිකං කොණ්ඩ මාල්මේ ආදී ආභරණ පලං සුජාතානම් දිව්‍යාංගනාව හා සමාන වූ සොළොස් දහසක් නාටකස්ත්‍රීන් පිරිවරාසක් දෙව් රජහුමින් තමන්ගේ ශ්‍රී සම්පන්තීන් ඒ දුටු ගැමුණු මහරජ බොහෝ දෙනා සතුටු කරවමින් ගැට බෙර පනා බෙර කැස් බෙර මත්දල මිහිඟු බෙර පටඟ ලෝබෙර තප්පු තලප්පර විරන්දම් දැක්කි උදැක්කි තම්මැත්ත රණරංග ගෝසා සමුද්‍ර ගෝසා දෞර සින්නම් යනමිකී බේරි ජාතින්ද රංසක් ක්‍රදීසක් ජයසක් රුවංසක් රංසින්නම් රිදීසින්නම් රුවංසින්නම් රන්ධාරාරිදිධාරා දලහං ලෝහං ගවරහං විජයෝද්වවනි උත්තු තන්තිරිපට සිරිමිකී කාහල ජාතීන්ද නකුලවීනා බෘංගවීනා ක්ෂුද්ධවීනා ආලවත්ති වංගි වස්දඩුමි ආදීනාන්දයෙන්ද යුගන්ධර පරුවත සමීපයෙහි සාගරනාදයක් මෙන් මහත් වූ යසස්ශ්‍රීන් මහත් වූ පෙරහරින් පස්වරුදාගබ බඳනා ස්ථානයට නික්මුණේය ඉක්බිති දාගබ බඳිනා තෙන මගුල් පිණිස පොදිකොට බඳනා ලද අටෝරා දහසක් පිළි සම්බඩම් තැබූය තෙල්මී සකුරු උක් කෙසෙල් වැල වරකා හා අනේක වර්ගයේ කැවුම්ද රැස් කරවූහ එවේලෙහි නොයෙක් රටින් බොහෝ සංඝයා වහන්සේ වැඩිසේක හේ කෙසේද යත් රජගහනුවර සමීපයෙහි වසන ඉන්දෙගුත්ත නම් මහතෙරෙකුන් වහන්සේ අසූදාසක් රහතුන් පිරිවරාආකාසයෙන් වැඩවදාලසේක එසේම බරණැස් නුවර ඉසිපතන මහා විහාරයෙහි වැඩ වසන ධම්මසේන නම් එක් මහතෙර කෙනෙකුන් වහන්සේ සොළොස් දහසක් රාතුන් වහන්සේ පිරිවරා වැඩිසේක සවැත් නුවර බුදුන් වැඩ විසූ 제තවන මහා විහාරයෙන් පිය දස්සී නම් එක්තර කෙනෙකුන් වහන්සේ අටලොස් දහසක් රහතුන් වහන්සේ පිරිවරා වැඩිසේක විශාලා මහනුවර මහා වනයෙන් මහා බුද්ධ රක්ඛිත නම් එක් කෙර කෙනෙකුන් වහන්සේ අටලොස් දහසක් භික්ෂූන් පිරිවරා වැඩිසේක කොසඹ නුවර ගෝසිතාරාමයෙන් ධම්ම රක්ඛිත නම් මහතෙර කෙනෙකුන් වහන්සේ තිස් දහසක් රහතුන් පිරිවරා වැඩිසේක එසේම උදේනි නුවර දකුණු ගිරි විහාරයෙන් මහා ධම්ම රක්කිතනම් මහතෙර කෙනෙකුන් වහන්සේ සතලිස් දහසක් රහතුන් පිරිවරා වැඩිසේක පැලලුක් නුවර අශෝක නම් ආරාමයෙන් මිත් තින්න නම් මහතෙර කෙනෙකුන් වහන්සේ එක් ලක්ස සැටදාසක් රහතුන් පිරිවරා වැඩිසේක ගන්ධාර දේශයෙන් උත්තින්න නම් එක් මහතෙර කෙනෙකුන් වහන්සේ දෙලක්ෂ අසූදාසක් රහතුන් පිරිවරා වැඩිසේක මහා පල්ලව බොග්ග නම් රටින් මහා දේව නම් මහතෙර කෙනෙකුන් වහන්සේ සාර ලක්ෂ සැට දහසක් පමණ රහතුන් වහන්සේ පිරිවරා වැඩිසේක යොං රට අලසන්දා නම් නුවරින් යෝනක ධම්ම රක්කිත නම් මහතෙර කෙනෙකුන් වහන්සේ තිස්දහසක් රහතුන් වහන්සේ පිරිවරා වැඩිසේක වින්ධාට වියෙහි වත්තනීය නම් සෙනස්නින් උත්තර නම් එක් කර කෙනෙකුන් වහන්සේ අසූදහසක් රහතුන් පිරිවරා වැඩිසේක මහා බෝධි මණ්ඩල විහාරයෙන් චිත්ත ගුත්ත නම් අතර කෙනෙකුන් වහන්සේ තිස්දාසක් රහතුන් පිරිවරා වැඩිසේක වනවාසී භෝගනම් විහාරයෙන් චන්ද ගුත්ත නම් අතර කෙනෙකුන් වහන්සේ අසූදාසක් රහතුන් පිරිවරා වැඩිසේක කෝසල මහා විහාරයෙන් සුරිය ගුත්ත නම් මහතෙර කෙනෙකුන් වහන්සේ සයානු දහසක් රාතුන් පිරිවරා වැඩිසේක දීපවාසී වැඩි පෘතුග්ජන භික්ෂූන් වහන්සේ ගණන්නට ඒ සමාගමයෙහි රැස්සූ භික්ෂූන් වහන්සේ අතුරෙන් ක්ෂීණාශ්‍රව වූ ආකාශයෙන් වැඩි භික්ෂූන් වහන්සේ සයානු කෙලක් පමණ රහතුන් වහන්සේ යයි දත යුතුය මෙසේ රැස් වූ මහා සංඝයා වහන්සේ පබළු වලල්ලක් මින් දුටු ගැමුණු රජුරුවන් මැදි කොට ඕනවුන් වහන්සේට ගහට නොවන සැටියේ අතර නමකට බිම තබා වැඩිසේක නැගෙන හිර දිසාවෙහි බුද්ධ රක්ඛිත නම් මහතර කෙනෙකුන් වහන්සේ බුද්ධ රක්ඛිත නම් ඇති 500ක් රහතුන් වහන්සේ පිරිවරා වැඩ සිටිසේක එසේම දකුණු දිග ධම්ම රක්ඛිත නම් මහතෙර කෙනෙකුන් වහන්සේ ධම්ම රක්ඛිත නම් ඇති 500ක් රහතුන් වහන්සේගෙන වැඩ සිටිසේක සංගරක්කිත නම් මහතෙර කෙනෙකුන් වහන්සේ සංගරක්කිත නම් ඇති පන්සියයක් රහතුන් වහන්සේගෙන බස්නාහිර දිසාවෙහි වැඩ සිටිසේක ආනන්ද නම් මහතෙර කෙනෙකුන් වහන්සේ ආනන්ද නම් ඇති පන්සියයක් රහතුන් වහන්සේ පිරිවරා උතුරු දිග වැඩ සිටිසේක පියදස්සීනම් තෙර කෙනෙකුන් වහන්සේ මහා සංඝයා වහන්සේ අරගෙන ඊසාන කෝණයෙහි වැඩ සිටිසේක සංගමැඳට වඩනා වූ දුටු ගැමුණු රජ මාමේ කරවන දාගැබ අන්තරායක් නැතිව නිෂ්ඨාවට යේනම් බුද්ධ රක්ඛිත ධම්ම රක්ෂිත සංඝ රක්ෂිත ආනන්ද යන මෙකී නම් ඇති තෙරුන් වහන්සේ නැගෙනහිර දිග දකුණු දිග පැසුළු දිග උතුරු දිග සිටිනාසේක්වයි සිටිය ඒසේම වීය ඉන්දගුත්තනම් මාතර කෙනෙකුන් වහන්සේ රංජුරුවන් අභිප්‍රාය දන එලෙසම සිට වූසේක නැවත සිද්ධාර්ථ නම් තෙර කෙනෙකුන් වහන්සේය මංගල නම් තෙර කෙනෙකුන් වහන්සේය පදුම නම් තෙර කෙනෙකුන් වහන්සේය සීවලීනම් තෙර කෙනෙකුන් වහන්සේය චන්දගුත්ත නම් තෙර කෙනෙකුන් වහන්සේය සුරියගුත්ත නම් තෙර කෙනෙකුන් වහන්සේය ඉන්දගුත්ත නම් තෙර කෙනෙකුන් වහන්සේය සාගර නම් තෙර කෙනෙකුන් වහන්සේය චිත්තසේන නම් තෙර කෙනෙකුන් වහන්සේය ජයසේන නම් තෙර කෙනෙකුන් වහන්සේය අචල නම් තෙර කෙනෙකුන් වහන්සේය යනමෙකී එකොළොස් දෙනා වහන්සේ තම තමන් වහන්සේගේ භික්‍ෂූන් වහන්සේ පිරිවරණ ලදුව පුන් කලස ඉදිරි කොට නැගෙන හිරට අභිමුකව වැඩ සිටිසේක. ඉක්මිති දුටු ගැමුණු මහරජ ඒ ලෙස සිටි සංඝයා වහන්සේ දැක ප්‍රසන්න වූ සිත් නැත්තේ සුවඳ මල් ආදියෙන් පූජා කොට පැදුකුණු කොට සතර තැනික බිම බැසේව වැඳේ පුන් කලසතු භූතෙනට වැදරං කීලයෙහි බහාලන ලද රිදීම යරියෙන් දණ්ඩ ජීවත්ව පවට්නා මව්පියන් ඇති මෝපක්ෂ පිය පක්ෂයෙන් මනාව කුලජ වූ සැරසුනා වූ මංගල සම්මත අමාත්‍ය පුත්‍රේ කුලවා ගන්වා දාගබවට මාත් කරවනු පිණිස පටන්ගත එලෙස මහත් කරන්නට පටන් ගන්නා වේලෙහි සිද්ධාර්ථ නම් මහතර කෙනෙකුන් වහන්සේ වැලකූ සේක කුමක් පිණිසද යත් ඒතරුන් වහන්සේට මෙසේ වූ සිතක් උපන ඉදින් මේ රජදාගබ මහත් කොට කරවන්නේ වීනම් නොනිමෙන තෙක්ම මිය යන්නේය නැවත මහා විශාල කොට බැඳි කල මතු පරිහරණය කොට ගන්නට බැරියයි සිතා වලකාවදාලසේක ඒ ක්ෂණයෙහි මහා සංඝයා වහන්සේ දේවයනි තෙරුන් වහන්සේ ආනුභාව ඇතිසේක එසේ යයින් තෙරුන් වහන්සේ වදාළ බසුගිවිසුවයි වදාළසේක දුටු ගැමුණු මහරජ මහා සංඝයා වහන්සේගේ අභිප්‍රාය දැනේ ස්වාමීනි වැලික බඳු ප්‍රමාණයක බැඳින් දැයි කීය ඒ සිද්ධාර්ථ නම් තෙරුන් වහන්සේ වදාරණසේක් මහරජ මාගියා වූ මාර්ගයේ වටදා ගබට ගන්වයි වදාළසේක තෙරුන් වහන්සේ නික්මුණු කල්ලි ගැමුණු මහරජද තෙරුන් වහන්සේද නික්මුණු මඟම දාගබ වට අඳවා තෙරුන් වහන්සේ සමීපයට ගොස් ඔබගේ සීපාදය වැඳ ස්වාමීනි නුඹ වහන්සේ කිනම් සේක් දැයි විචාරා සිද්ධාර්ථනම් යයි වදාළ බස්සසාමී මා බඳවන දාගැබ මට සිද්ධ වේ යයි සතුටුව ඔබට ගන්ධ මාලාදීන් පූජා කොට තෙරුන් වහන්සේ වැඳ ඔබ පිරිවරා සිටි සෙසුවේ කොළොස් තෙරුන් වහන්සේ සමීපයට ගොස් ඔබගේ ද ශ්‍රී පාදයන් වැඳ සුවඳින් මලින් පූජා කොට ඒ එකොළොස් දෙනා වහන්සේගේ නම්ද විචාරා දාගබ වට සිසාරං ඇවිද රිදී දණ්ඩ අල්වාගෙන සිටි අමාත්‍ය පුත්‍රයාගෙන් තෝකිනම් දයි විචාලේය ඒ අමාත්‍ය පුත්‍රයාද දේවයන් වහන්සේ මම සුප්‍රතිෂ්ඨිත නම් බමුණෙක් මී කීය තොපගේ පියානෝ කිනම් හුදයි විචාලේ ස්වාමීනි මාගේ පියානෝ නන්දිසේන නම් බමුණු යයි කීය තොපගේ මෑණියෝ කිනම් දයි විචාලහ සුමනා දේවී යයි කීය එබස් ඇසූදුටු ගැමුණු රජ සතුටු ඇසිියල්ලවුන්ගේම නම අභිමංගලයි සිතා සතුටුව මාවිසින් කරවන මේදාගම් කර්මාන්තය අවස්්‍යයෙන් නිෂ්ඨාවට යන්නේ යැයි සතුටු වීය ඉක්මිතියේ දුටු ගැමුණු රජ්ජුරුවෝ සතුටුව මධ්‍යය ඉරං කල අටක් රිදී කල අටක් තම්බවා ඒ කල පිරිවරා අටෝරාසියක් පුන් කලස් තැම්බූයේ ඉක්මිති රංගුළු අටක් තම්බවා එකී එකී රංගුලක් පිරිවර අටෝරාසියක් අටෝරාසියක් රිදී උළු තම්බවා එකී එකී රංගුලකට අටෝරාසියක් පිළි තම්බ වූහ නැවත ඒ සුප්‍රතිෂ්ඨිත නම් අමාත්‍ය පුත්‍රයාලවා රංගුලක් ගන්වා ඒ අමාත්‍ය පුත්‍රයා හා සදෘස වූ නම් ඇති ජීවත්ත පවත්නා මව්පියන් ඇති අනික් අමාත්‍ය පුත්‍රයන් සද්දෙනි කුලවා අනික් රංවුලු සත ගන්වා මගුල්ලුලු උබන්නට නික්මුණෝයේ ඒක්ෂණයයි චිත්ත සේන නම් එක් තෙරකෙනෙකුන් වහන්සේ නැගෙන හිර දිසාවේ වට නිරේඛාවේ ඇතිබිම සුවඳ පිඩක් තබාල වදාලසේක ජයසේන නම් තෙර කෙනෙකුන් වහන්සේ ඒ සුවඳ පිඩ පිට පැන්නිස අතින් සුවඳ පිඩ හනවදාලසේක සුප්‍රතිෂ්ඨිත නම් ඒ බමුණුද යහපත් යෝගලද උතුරු සලනකතින් මහත් වූ පූජා සත්කාරයෙන් මඟුල් ලොලු පිහිටුවියේ සුමන නම් මහතෙර කෙනෙකුන් වහන්සේද සමන් මලින් එතැන පුදා වදාලසේක ඒ ඇසිල්ලෙහි දෙලක්ස සතලිස් දහසක් බොල ඇති මහා පොළොව ගුගුරා පැනනැංගේය මෙම ක්‍රමයෙන් තෙසු සත්නුලද පිහිත වූ ඉක්මිති දුටු ගැමුණු රජරිදී උළු අටක්ගෙන පිහිටුවා සුවඳින් මලින් පූජා කොට මඟුල් විධාන කොට නිමවීය නැවත ඒ දුටු ගැමුණු මහරජ්ජුරුවෝ පූජාවිධාන කෙළවර රං පෙට්ටියෙන් මල්ගෙන්වාගෙන නැගනහිර දිසාවෙහි වැඩ සිටි භික්ෂූන් වහන්සේට අභිමුඛයෙහි වැඩ සිටි මහා බුද්ධ රක්ඛිත නම් තෙරුන් වහන්සේ සමීපයට ගොස් සුවඳ මල් ආදියෙන් ඔබට පූජා කොට වැඳේ ඒ තෙරුන් වහන්සේගේ නමද ඔබ පිරිවරා සිට පන්සීයක් තෙරුන් වහන්සේගේ නම්ද විචාරා දෙවැනිව දකුණු දිග සිටි මහා ධම්ම රක්කිත නම් තෙරුන් වහන්සේගේද බස්නාහිර දිසාවෙහි සිටි මහා සංඝ රක්කිත නම් තෙරුන් වහන්සේගේද උතුරු දිග සිටි ආනන්ද නම් තෙරුන් වහන්සේගේද සමීපයට ගොස් සුවඳ මල් ආදීන් පූජා කොට ඔබගේ නම්ද විචාරා ඊසාන කෝණයට ගොස් වැඩ සිටි පියදස්සී නම් මහතෙරුන් වහන්සේ වැඳ පුදා නම්ද විචාරා ඔබ සමීපයෙහි සිටියාහ එසේ සිටි රජ්ජුරුවන්ට ඒ පියදස්සී නම් මහතෙරුන් වහන්සේ ඒ මගුල්ලොලු එබූ දවස් රජ්ජුරුවන් ඇතුළු වූ සිව්වනක් පරසදයට මියුරු වූ ධර්ම දේශනා කොට වදාලසේක ඔබගේ ධර්ම දේශනාව අසාගී ගෙයින් සතලිත් දහසක් පුරුෂයෝ සිව් පිලිසිඹියාපත් රහත් බවට පැමිණියාහ නැවත සතලිස් දහසක් පුරුෂයෝ යෙල දහසක් කෙලෙසුම් නසා දහසක් නයින් හෙබියා වූ සුවන් ඵලයට පැමිණියාහ නැවත දහසක් දෙනා සක්‍රදාගාමි ඵලයෙහි පිහිටියාහ දහසක් දෙනා අනාගාමි ඵලයෙහි පිහිටියාහ භික්ෂූන් වහන්සේ කෙරෙන් අටලොස් දහසක් දෙනා වහන්සේ රහත් බවට පැමිණිසේක භික්‍ෂුනීන්ගෙන් තුදුස්දහසක් දෙනා වහන්සේරාත්තු සේක තුපාරම්භ කතානිමි